තියෙනවා නම් ඒවා අපි සාකච්ඡා කරගමු කියලා මම ආරාධනා කරනවා මේ ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමින් වහන්ස අද ප්‍රශ්න හතක් පමණ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ මූලික කමඨහන ආනාපාන සතියයි. අද මම භාවනා කරන විට නාසිකාග්‍රයට හිත තියාගෙන හිටියා. මම හුස්ම දිහා පිට කෙනෙක් බලන විදියට බලා සිටියා. එවිට නිකම් බලන් හිටියත් හිත එතන තිබුණා. මුකුත්ම දැනුනේ නෑ. නින්දත් නොනින්දත් අතරේ සිටිය බවක් දැනුණා. මට මේ පිළිබඳව පිළිතුරක් දෙනසේක්වා. ඒක ඒ හිත එක්තරා විදිහක සමාධිගත වීමක් ඒ වුණාට විපස්සනාවට බරව කතා කරනවා නම් මේක අලස වීම. මොකද හේතුව මේ ආනාපාන සතිය විස්තර යෝගාවචරය බල්ලනේ. ඔය ගොඩක් යෝගාවචරය එක තැන කැරකිනවා මේ සමතේ විපස්සනාව කියන දෙක වෙන් කරලා හඳුනා ගන්න බෑ මේවේ අර්ථ හඳුනා ගන්නත් බෑ. ඉතින් ආනාපාන සතිය දිහේ පිට කෙනෙක් වගේ බලන එක හොඳයි. තව ලං වෙලා බලන්න ඒවේ විස්තර. විස්තර තව හොඳට බලන්න උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලි, පල්ලෙහාට හෙල්න හුස්ම රැල්ලි මොනවද මේ අතර තියෙන වෙනස්කම් මොනවද මේවේ තියෙන ලක්ෂණ ආදී වශයෙන් තව විස්තර බලන්න විස්තර නොබලපු ගතියක් තියෙනවා. මෙහෙම විස්තර බලන්නේ නැතුව අපි තනි කරම ඉහළට පහළට හෙළන ආනාපාන සතියටම විතරක් අපි හිත දැම්මොත් ඒක ප්‍රඥප්තියක් ප්‍රඥප්තියක් මත පදනම් වෙච්ච භාවනාවක් එහෙමන් දෙන්න සමතයක් වෙනවා ඒ කියන්නේ සමතේ නපුරක් කියන එක නෙමෙයි අපි විපස්සනාවට බරව මේ වැඩසටහන පවත්වගෙන යන හින්දා මම කියන්න කැමති මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන් තොරතුරු මදි. මොකද අද තුන්වෙනි දවසේ මේ කාලසටහන ගත්තයින් පස්සේ තුනහමාරට නැගිටලා දවසේ ගොඩක් වෙලාවක් තියෙන්නේ භාවනාවට. ඉතින් උත්සාහය මදි කියන්නේ සක්මන් කළා ඉඳගෙන හිටියා කියන තැනින් නෙමෙයි මම කතා කරන්නේ. මම උත්සාහය දකින්නේ එතනින් නෙමෙයි. උත්සාහය වීරිය දකින්නේ තමුන් මූල කර්මස්ථානෙට දක්වන දක්ෂතාවයත් එක්කයි මම කතා කරන්නේ. එතකොට තව ලං වෙලා බලන්න, තව තොරතුරු බලන්න, තව උත්සාහ කරන්න, ඒ ලක්ෂණ අල්ලගන්න. එහෙම පැත්තකින් මම කැමති මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් මත මම ආනාපාන සති භාවනාව වඩන්නට උත්සාහ ගනිමි. ප්‍රථමයෙන් සිටින ස්ථානය හා ඉරියව්ව සිහි කරද ඉන් අනතුරුව නාසිකාග්‍රේ මගින් හුස්ම ගමන් කරන දෙස බලා සිටීමටද පුරුදු නෙමි. වරක් හෝ දෙවරක් සිත විසිර යාම අඩු වී මිනිත්තුවක් දෙකක් පමණ බාධාවකින් තොරව හුස්ම දෙස බලා සිටීමට හැකිවිය. බහුතර වේලාවල හුස්ම බලා සිටින විට තද නිදිමතක් දැනෙන්නට විය. මෙසේ නිදිමත දැනෙන අවස්ථාවල පර්යංක භාවනාවෙන් ඉවත් වී සක්මන් භාවනාව කිරීම හොඳද? ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පතමි. මම එකපාරටම ආනාපාන සතියට හිත දාන්න කියලා කියලා නැහැ. මම කිව්වේ මම දැන් මෙතන කියන තැනට හිත ගත්තායින් පස්සේ ඒක ලොකු අරමුණක් නේ. මේක හිත පවත්වන්න පුළුවන් නේ. මේකේ හිත පවත්වනකොට මේකේ හිත තැම්පත් වෙනකොට අපිට નિરાයාසයෙන් ආනාපාන සතිය ලැබුණොත් ඉල්ලලා ගන්න යහමක් ගැන මම මතක් කළේ නැහැ. નિરાයාසයෙන් ආනාපාන සතිය ලැබුණොත් ඒක බලමු. ඉල්ලලා ගන්න ගිය හැම දෙයකම තියෙන ප්‍රශ්න කෙලෙසයක්මයි තියෙන්නේ. මම දැන් මෙතන කියන එකේ ඉන්න බැරි මේ තියෙනවා ඊ බණ කතාවට මතක් කළා වගේ මේක ලොකු පිපාසයක් නේ. මේක පිපාස සංසිඳවීමක් කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක තියෙන්නේ නිවීමක් නේ, දෙවීමක් නෙමෙයිනේ. ඉතින් අර මම දැන් මෙතන කියන එකට සිහිය ගත්තායින් පස්සේ අපිට දෙවෙනි ආනාපානයක් ගැන හිතන්න මේ හිත උනන්දු කළාට යන්න එපා. යන්න එපා කියලා කියන්නේ මම මේ විස්තර අර්ථකථනයක් කරන්නේ යෝජනා කිරීම. එහෙම අර මම දැන් මෙතන කියන එකේ හිත හොඳට තැම්පත් වුණාම ආනාපාන සතිය තේරෙන්නේ නැන්න ගැටලුවක් නැහැ. ඒකෙම හිත දිගටම පවත්වන්න. ආනාපාන සතිය කරන්න ඕනමයි කියලා නීතියක් නැහැනේ. එහෙම කොහෙවත් ආනාපාන සතියෙන් තොරව නිවන් දකින්න බෑ කියලාවත් මේ වැඩසටහනේ අනිවාර්යෙන් ආනාපාන සතිය කරන්න ඕන කියලාවත් මම අනිවාර්යෙන් ආනාපාන සතිය කළ යුතුයි කියලාවත් එහෙම කොහෙවත් කවුරුවත් දැනුවත් කිරීමක් කළේ නැහැනේ. මොකද ආනාපාන සතියට යන්න ලෑස්තියක් තියෙන්න ඕන. මේ බය කරන්න කියනව නෙමෙයි ආනාපාන සතිය කියන්නේ මහා පුරුෂ භාවනාව. සෙල්ලමක් නෙමෙයි ඒක. ඒක මේ වික්ෂිප්ත වෙච්ච මනසක් තියෙන මිනිහෙකුට දෙන්නත් එපා කියලා කියනවා. ඉතින් මේ බය කරන්න කියන කතාවක් නෙමෙයි. ඒකෙන් දැනගන්න අපි පිළිවෙලකට යනවා. ඒක දැන් හිතන්නකො දැන් ආනාපාන සතියට ගියා. මට ආනාපාන සතිය හිත පවත්ත ගන්න බැරි වුණා. යනාදී වශයෙන් කියනකොට මම ඕකට රටේ තියෙන උපදෙස් ටික ඔක්කොම දෙන්න පටන් ගත්තොත් ඒ ටිකත් කරන්න පටන් ගන්නවා. තන්නි කර පිස්සුවක් නේ. ඒ මිනිස්යාටත් භාවනා ඉපා වෙනවා. දෙවෙනි දවසේ ඔయిత වඩා පිස්සු නටන්න පටන් ගන්නවා. සරලව යන් යථාපාකටං වශයෙන් විපස්සනාබි නිවේසෝ ප්‍රකට දෙයින් බැසගමු මේකට. අපි ඉස්සර ගියා ඉංග්‍රීසි පන්තියකට හොරන මේ මල්ලවාරච්චි කියලා සර් කෙනෙක්. ඒ සර් පළවෙනි දවසේම කිව්වා දැන් උඹලා මගේ පන්තියට ආවේ ඉංග්‍රීසි බැරි හින්දානේ. ඉංග්‍රීසි බෑනේ. දැන් ඉතින් තටමන්න ඉක්මන් කරන්න යන්න එපා. දැන් අන්තිම බස් එකේ යන්න. බෑනේ. ABCD ඉඳ ඉතින් අවුරුදු 5ක් ව්‍යාකරණ. ඉතාත් බයිනෝ බයිනෝ අයියට මොන පිස්සුවද අවුරුදු 5ක්? ඉතින් එහෙම තමයි. දැන් නිවන් දැකලා නැහැනේ. නිවන් දැකපුවා ඒ භාවනා පන්ති වලට එන්නේ නැහැනේ. දැන් අන්තිම බස් එකේ හීන්සරේ කලබල කරන්න දුයන්. තියෙන එක අනාගන්න එපා. තියෙන එක ගාගන්න යන්න එපා. එහෙම අවුල් කරගත්තාම වැඩි කාලයක් යන්නේ නැහැ මේ භාවනා ක්‍රමේ මාරු කරන්න. එතනින් ගියාම ගුරුවරු මාරු කරන්න. සමහර විට සිවුරු අරින්නත් වැඩි කාලයක් යන්නේ ඔය අභිධර්මයේම කියාදිද්දි කියනවා මේ කාරණා සමහර භාවනා සම්බන්ධයෙන් තියෙන කාරණා කියනකට කියනවා සිවුරට ආදරේ නම් මේව හිතන්න යන්න එපා කියලා. ඒ ඉතින් වැඩි කාලයක් යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හිතලා හිතලා හිතුවට තේරෙන වේවික. දෙකිය යුත්ත ධම්ම විචේ කියන එක ධම්ම විතක්ක නෙවෙයිනේ. ධම්ම විතක්කයි ධම්ම විචය කියන එකේ ලොකු වෙනසක් නේ. හිතලා ගන්න පුළුවන් නම් මේක බුදුහාඳුර අතක්කාවචර නිපුණ අනුන් ගම්බීර කියන්න ඕනේ නේ. ඒකින්ද ප්‍රකට දැනින් පටන් අරගෙන යම් මොකද එහෙම නොවුනොත් ඔය ඇත්තන්ට මගින්වත් වැඩක් ගන්න හම්බ වෙන්නේ. මම දන්න එකවත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ. මොකද මම කියන එකට මම වග කියනවනේ. එහෙම වග කියන්නේ නැත්නම් මම මේ සීට් එකට එන්නේ ඒකින්ද අපි පිළිවෙලකට කරගෙන යම් කියන එක මතක් කරලා දෙන්න කැමතියි. ඉතින් ඒ යෝගාවචරය ඉදරන් දන්නේ මම මේ බයිනවා කියලා බයිනව නෙමෙයි. අමාරු මූණ දැක්කම හිතෙනවා මේ යෝගාවචරයද දන්නෙත් නැහැ කියලා. බණිනව නෙවෙයි මේ ඉතින් මේවා හදා ගන්න ඕන පැති. ඒකයි මම අර බණ කියනකොටත් කියන්නේ ඕගොල්ලන්ට ශ්‍රද්ධාව නැතුව නෙමේ, වීරිය නැතුව නෙමේ, සීලය නැතුව නෙමේ. මොකද්ද කාලකන්නිකමක් තියෙනවා යකෙක් කුටුවත් අල්ලන්න බැරි. ඒක තමයි මේ ආශ්‍රව වෙලා තියෙන්නේ. ඉතින් කලබල කරන්න එපා. හිතේ හැටි, අස්ථාන බිය කලබල ඉක්මන් කෙරිලි කරලා අන්තිමට අල්ලපුවත් නැහැ, පය ගහුවත් නැහැ. මොකද භාවනා ලෝකේ ගොඩක් අය hina වෙලා ඉන්නවා කියලා හිතන්න එපා. ඔක්කොම ඇඬු කඳුලින් තමයි විපස්සනාකාරයෝ ඉන්නේ. අල්ලු. කොහොම හරි අපි සරල විදිහට මේක පටන් අරගෙන යන්. ඉතින් ගත්ත උත්සාහය ගැන මම සතුටුයි. ඔය නිදිමත එනවා නම් ඒකට යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. අපිට පුළුවන් අවශ්‍ය නම් නිදිමතේ ලක්ෂණ බලන්න තමුන්ට තේරෙන්න පුළුවන් සති ධාරාවේ වේගය අඩු වෙනවා ඇස් බර වෙනවා ඇස් දෙවිල්ලයි සිත හැංගෙන්න බලනවා අන්ධකාර ගතියක් මතු කරන්න හදනවා මෙන්න මේ වගේ ආදී ලක්ෂණ වලින් අපිට යම් තාක් දුරට තීන මිද්දේ හඳුනා ගන්න පුළුවන් එතකොට ඉතින් කරන්න තියෙන්නේ මේ තීන විද්‍යය කියලා හඳුනා ගැනීම පමණයි. හරිම සරලයි. ඒක ඔය ධම්මානුපස්සනා කොටසෙත් තියෙන එක. එතකොට එහෙම නිදිමතක් එනවනම් එකපාරටම උත්සාහ කරන්න යන්න එපා. සක්මනකට යන්න අර වගේ ක්‍රම කරලා බලන්න අන්තිමට හිත කියයි හැමතිස්සෙම නිදිමතක් එනකොට මම නැගිටිය යුතුයි කියලා. එහෙම නැගිටිය යුතුමයි කියලා නිගමනයකට බහින එක නවත්තලා මට ඇත්තට මතක නැහැ ක්‍රම ගොඩක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ වැඩි කොට දා ගන්න බැරිම නම් ඔය පුජ්ජංග මට්ටමින් වඩා ගන්න බැරිම නම් එළියට ගිහිල්ලා මූණ හොදනවා, ආහසදිය බලනවා, කන් දෙකෙන් අදිනවා, ඇඟ පිරිමදිනවා ආදී වශයෙන් ගොඩක් දේවල් කියනවා. ඒවට යන්න කලින් අර වගේ ලකුණු අල්ලන්න බලන්න ඒක විපස්සනාවට ගොඩක් බරයි. ඒ වගේම තව ක්‍රමයක යෝජනා කරන්න කැමති කයේ සැහැල්ලුවයි හිතේ ප්‍රීතියයි. මේ කයේ සැහැල්ලුවට හිත දැම්මහම අපිට සතුටු වෙන්නේ අන්නේ සතුටයි කයේ සැහැල්ලුවයි බැලුවොත් නිදිමත දුර වෙනවා. නිදිමත තියෙන වෙලාවට ඒ දෙක ඇත්තේ නෑ ඒ දෙක අපින් ඈත් වෙලා ගිහිල්ලා නිකන් අන්ධකාර ගතියක් මවල තියෙන්නේ අර ලක්ෂණ දෙක බලනකොට හිත ආලෝකමත් වෙන්න බලනවා ඒ ඒ ක්‍රමෙත් ඔයත්තන් උත්සාහ කරලා බලන්න පුළුවන් මට හරියට මතක නෑ ඕක බුද්ධංග විස්තර කරන තැන හෝ කොයි හරි තියෙන එකක් ඉතින් මම කැමැති මේ ක්‍රම දෙක යෝජනා එම එම යෝග්‍යාම තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. මම ආදුනිකයෙක්මි. පහත ගැටලුවේ දෝෂ ඇතනම් සමාවන සේක්වා. සමාධිය සහ සතිය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. භාවනාවේදී සමාධිය හෝ සතිය ඇති බව දැනගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මුලින්ම සතිය හඳුනගන්න මුලින්ම සතිය හඳුනගත්තායින් පස්සේ සමාධිය හඳුනගන්න එක ලේසි. දැන් කවුරු හරි කෙනෙක් ඇවිදිනකොට මං දැන් නිදියගෙන නෙමෙයි. මං දැන් ඉඳගෙන නෙමෙයි ඉන්නේ. මං දැන් නැගිටලා එක තැනක නෙමෙයි ඉන්නේ. මං දැන් මේ ඇවිදිනවාය කියන ඒ වර්තමාන සිද්ධියට එළඹෙන ගතියම සතියනේ. අපි කියන්නේ සිහියෙන් ඉන්නවා කියලා. වර්තමාන මොහොතට එළඹෙනවා. වර්තමාන මොහොතට හිත පැමිණෙනවා ඒ ගැන අවධානයක් තියෙනවා. මම දැන් මෙතන ඉන්නවා. දැන් ඕක අසතුටුමත් කියන්නේ නිකන් හිතන්නකෝ අපි නිකන් මේ පිස්සු බල්ලෝ වගේ අපි ඉන්නේ. නිකන් අපි කඳ එක තැනක තිබ්බට හිතනවා කිව්වහම සීමාවකුත් නැහැ. කල්පනා කරනවා අරමුණු ගන්නවා. මම දැන් මෙතන වගේ නිකන් ඉන්නකොට තේරුණාට ඒක සෑහෙන අවුල් සහගතයි. ඒවා කෙලසිච්ච ගතියකින් තියෙන්නේ. පිරිසිදු නැහැ. ඒ සතිය පැමිණුවාම සතිය පිරිසිදුයි. බොහොම පිරිසිදුව අර උණු පිට වර්තමානයේ වෙනදී දැක ගන්න පුළුවන් හරියට නිකන් වතුරක තියෙන පාසි ටිකක් අයින් කළාම ඒ වතුර උඩ තියෙන පාසි අයින් කළාම පිරිසිදු ජලය පේනවා හා සමානයි. මේ පිරිසිදු ජලයේ පේනවා හා සමාන මේ වර්තමාන මොහොත සිහි කැඳවනවා වර්තමාන මොහොත හිතට පේන්න පටන් ගන්නවා. මෙන්න මේක සතිය. මේ සතිය වර්ධනය වෙනකොට මේදී નિરાයාසයෙන්ම මේදී નિરાයාසයෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒක වර්තමාන මොහොතේ වෙඩීමක් ඒ කියන්නේ ඒ වර්තමාන මොහොත සම්බන්ධයෙන් තියෙන ප්‍රබල එකඟකමක්. ඒ කුසල් සිතේ තියෙන එකඟකම ඒ ප්‍රබල එකඟකම සමාධියයි කියලා කියනවා. ඒක මේ බොහොම උත්සාහයෙන් අරගන්න තැනකින් නෙමේ සමාධි කියන එක තියෙන්නේ. සමාධි කියන එක තියෙන්නේ ඒ නීවරණ ධර්ම යටපත් වෙලා මතුවෙච්ච වර්තමාන මොහොතේ ජීවත් වෙන තත්වයක් ඒක අර සතිය වගේ බලෙන් ඇදගෙන යන්න ඕන ගතියක් ඇත්තේ නැහැ. ඒක වැඩ කරන ගතියක් නෙමෙයි තියෙන්නේ ඉබේ කෙරෙන ගතියක් වගේ එකක් තමයි සමාධිය තියෙන්නේ. ඒකෙදි මහා ලොකු බරක් ඇත්තේ නැහැ. දැන් අපි කියමුකෝ ආනාපාන සතිය වඩාගෙන යනවා. ආනාපාන සතිය උඩට ගන්න උස්ම රැල්ල බලනකොට මේක උඩට ගන්න හුස්ම රැල්ලේ කියලා කියන්නේ සතියක් තියෙන්න ඉපායි. ඒත් ඒ සතිය පිරිසිදු වෙන්න නම් අපි දැනගන්න ඕන දැන් පල්ලයට හෙල්ල හුස්ම රැල්ල නෑ. මේ උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලක් මේක. මෙහෙම පිරිසිදුව දකින්න කමම සතිය. ඊට පස්සේ මේ දේ નિરાයාසයෙන්ම tamunට පේන්න පටන් ගන්නවා ආයාස කර ගතියකින් තොරව. සතිය වෙඩිලා. උපේක්ෂාව වෙඩිලා. සමහර විට ලක්ෂණ පහළ වෙනවා විතර්කයේ ප්‍රබලයි. ඒ කියන්නේ බොහොම ඕනෑකමින් ආනාපාන සතිය අල්ලනවා. ඒ කියන්නේ මේ බලින් බලින් දාන්න ඕනේ හිත එළියට විසිරලා යන්නේ. සවිතක්කං, සවිචාරං, ගොඩක් අරමුණ තුලම හැසිරෙන ගතියක් තියෙනවා. එතකොට හිතටත් සතුටුයි කයටත් සනීපයි. සවිතක්කං සවිචාරං ප්‍රීති සුඛං මෙන්න මේ ලක්ෂණ සමාධිය තියෙනවා. ඒක සමාධිය. සතිමත් වෙච්ච පළියට ඒ ටික එකපාරට වෙන්නේ ඔන්න ඔය ලක්ෂණ වලින් මම දන්නේ පැහැදිලි වුණාද නැද්ද කියලා කියන්නේ. ඔය සති සමාධි දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඇත්තටම මේක බොහොම වටින ප්‍රශ්නයක්. දියුණු යෝගාවචරයෙක් වුණත් සමාධිය තිබිද්දි සතිමත් වෙන්න බලන්න මොකද වෙන්නේ බලන්න. සමාධිය අඳුරන්නේ නැතුව ආ මේක හරියන්නේ මේක දැනකට වෙලා මෙහෙම මෙහෙම කරන්න ඕනයි කියලා සති සමාධි දෙක අඳුර ගන්න නැතුව දඟලන්න කියන්නේ. ඒත් එක තැනම තමයි. මෙට්ටහි වෙනවා යන්නේ නැහැ. සංඥාගත වෙනකොට සංඥා සියුම් වෙනකොට යෝගාවචරය කල්ැතුව ලෑස්ති වෙලා ඉන්න ඕන සංඥාව හඳුනගන්න. සංඥාවට සංඤී වෙන එක යෝගාවචරයේ කටයුත්තා. එහෙම නැත්නම් ඉතින් මෙතන සිහියක් නුවණක් වෙඩෙන්නේ නෑනේ. සංඥාවකට අපි සංඤී වෙන්න ඕන. ඒ සංඥාව උපදින්නේ ශික්ෂණයකින්. සික්ඛාය සංඥා උපජ්ජಂತಿ සික්ඛාය සංඥා නිරුච්ඡanti ශික්ෂණයකින්මයි මේ සංඥා උපදින්නේ ඒ කියන්නේ භාවනාව දියුණු වෙන්නේ ඒ දියුණුව පිරෙන්නේ ඒ ශික්ෂණේ නිරුද්ධ වීමෙන් එතකොට අපි දැනගන්නවා නම් ඒ ශික්ෂණයෙන් එළඹෙන ඒ தত্ত্ব ඒ විදිහට හඳුනාගන්නේ දැන් නම් සති කියන තැනින් නෙමෙයි තියෙන්නේ. දැන් නම් ඊට වඩා වැඩිලා මේ ලක්ෂණ තියෙනවා මේකේ දැන් ගොඩක් ප්‍රබලයි විතක්ක සහිතයි ਵਿਚාර සහිතයි ප්‍රීති සහිතයි සුඛ සහිතයි කියනකොට සතිය ඉක්මවලා ගිහිල්ලා මෙන්න මේ විදිහට සති සමාධි දෙක හඳුනා ගන්න උත්සාහ කරන්නේ ඇත්තට මේවා ප්‍රායෝගිකව යෙදීමෙන් තමයි ගොඩක් සුද්ධ වෙන්නේ මොකද මේ ධර්ම ඇහුවාය කියලා එක පාරටම තේරෙන්නේ නැහැ. ප්‍රායෝගිකව නොයදිච්ච කෙනෙකුට මේක සමහර විට අපබ්‍රංශයක් වෙන්න පුළුවන්. මේ දිගේ වෙනස හොයන්න බෑනේ. නියුම් වාගේ. ඒ වුණාට ප්‍රායෝගිකව ටික කාලයක් යෙදෙනකොට යෙදෙනකොට තමයි මේ වෙනස වැටහෙන්නේ. අනිත් එක මේ ධර්ම සුළුකොට සලකන්නත් එපා. ඔය ඇත්ත දන්නේ නැහැ. ඉස්සර ඉන්දියාවේ මේව අඩු කුලේ කෙනෙක් ඇහුවොත් උගේ කන් දෙක හාරනවා. කන් දෙකට උණු වතුර වක් කරනවා. ලෝධිය වක් කරනවා මේ නීවරණ ධර්මයක් ගැන, සමාධි ධර්මයක් ගැන, සතියක් ගැන, භාවනාවක් ගැන මේව අහන්නවත් තිබ්බේ නැහැ. මේවා බොහොම දේව රහස් වගේ හංගගෙන ආවේ. දැන් මේක පොලේ කරෝල විකුණනවා වගේ පොත්වලයි හැමතැනම ගහලා ගහලා දැන් මේක කුණු ගොඩක් කරලානේ තියෙන්නේ. ඉතින් මේකේ වටිනාකමක් නැහැ. මේව යෙදෙන්න තියෙන ධර්ම. මේව මනුෂ්‍යත්මේ මනුෂ්‍යත්වයේ ඉක්මවන ධර්ම. ඒකින්ද ශ්‍රද්ධාවෙන් පිළිගatiya යුතු දෙන ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන අපිට කරන්නත් කොටසක් දිනවයි කියලා දැනගෙන අපි තීරණ විදිහට කරගෙන යන් මම හිතනවා යෝගාවචරයට සති සමාධිය ගැන යම් අවබෝධයක් ලබා ගන්න ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදේවරුේ පරයන්ක භාවනාවේ විස්තර ඉදිරිපත් කරමි. පරයන්කයට ගොස් මම දැන් මෙතන යයි මෙනෙහි කළෙමි. ආස්වාස ප්‍රස්වාස සුලන් රැලි දෙස බලමින් සිටින විට සිටිවිලි එයි. යයි මූල කර්මස්ථානයට ඒවා බාධා නොවිය. විනාඩි 20ක් පමණ ගත වූ පසු හිසේ සිට පතුල දක්වාම උණුසුමක් ඇතිවිය. නැගිට ගොස් විදුලි පංකාවේ වේගය වැඩි කිරීමට සිතුණත් එසේ නොකළෙමි. ආස්වාස ප්‍රස්වාසයේද යන්තමින් දැනින. විනාඩි 3ක් පමණ ගතවන විට මේ උණුසුම තේජෝ ධාතුව ලෙස එක්වරම සිහිවිය. මෙලෙස ටික වේලාවක් ගත විය. උණුසුම අඩු වී හිසේ වම් කන පැත්තෙන් වේදනාවක් දැනෙන්නට විය. ඒ தත්ත්වයේ එසේ තිබියදීම යන්තමින් දැනෙන ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් සිටියෙමි. මෙසේ පැයක පමණ පරයන්ක කාලය ගත විය. වැරදි තැන් ඇතොත් නිවැරදි කරන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලමි. කියන්න තරම් ගැටලුවක් නෑ. ඒත් අර කලින් කිව්වා වගේ මූල කර්මස්ථානය ගැන තව gediy පිටින් බලන ගතියක් ඕන. ඒ තව ඒ ගැන තොරතුරු බලන ගතියක් ඕන. ඒ කියන්නේ අපි පිටත තොරතුරු වලට මුල් තැන දුන්නා කියන්නේ අපි ඒ අරමුණෙන් අපේ මූල කර්මස්ථානෙන් මිදුණා කියන එක. ඒ කියන්නේ වෙන ධාතු ලක්ෂ, ඒ කියන්නේ මම කියන්නේ කරපු වැඩේ වැරදි කියන එක නෙමෙයි. වෙන ධාතු ලක්ෂණයක් වුණත් බලන්න ඒ කියන්නේ පේනවනේ නොබෙලුවත් ඒක දැනෙනවනේ අමුතුවෙන් මේක කරන වැඩේ නවත්තලා ගිහිල්ලා මේ බලන්න තරම් නෙමෙයි ඒක පේනවනේ දැන් අපි නලලින්දකින් වතුර බොනකොට අපි වතුර බොන්න දීවොත් එහෙම ඒ නලලින්ද ගහන එක නවත්තලා බොන්න හම්බෙන්නේ ඒ වගේ අර මේ පෙනෙන ටික ඇති මේ කියන එක නුවණින් තේරුම් ගන්න ඒ ඒ පෙනෙන එකේදී ඔන්නම් හිත ඒ දේ ප්‍රබල නම් ඒ මූල කර්මස්ථානයේ යට කරගෙන ඒ දේ මතුවෙනවනම් අපිට පුළුවන් ඒ දේට සතිය පිහිටන්න එහෙමත් නැතුව මූල කර්මස්ථානයේ දෙවණියට දාලා අර පස්සේ ආපු ඒ අන ලොකු කරගන්න යන්න එපා මුලින් ආපු කනට වඩා. ඒකින්ද මූල කර්මස්ථානෙත් එක්කම ඉන්න එහෙම ධාතු හඳුනගත්තාය කියලා දෝෂිකුත් ඇත්තේ නැහැ. මම මේ අමතර කාරණාවක් දිනුවොට මතක් කරන්නේ ඒ උපදේශي ක්‍රියාත්මක කරලා බලන්න අනික ධාතු හඳුනා ගැනීමදී වම දකුණ උඩ පහත අර කලින් කිව්වා වගේ කඳ කට බඩ ආදී වශයෙන් ගන්න නැතුව ධාතුව ප්‍රකට වෙද්දී හොඳට මතක තියාගන්න ශරීරාංග කියන එක අමනසිකරණීය ධර්මයක්. ඒක මිනිහි කළ යුතු ධර්මයක් නෙමෙයි. ඒක ඒකයි මම කියන්නේ මේ චක්‍රයෙන් ගැලවෙන්න බැලිල්ලක් අපේ ඇත්තේ නැහැ. මේ මී කූඩුව ඇතුළෙම තමයි ඔය නටන්නේ. කොච්චර කඳ බඩ කට ඇහැ නහය දිව කන කියලා බලන්න එපා කිව්වට අය අම්මා මුත්තා කිව්වත් ඒකමයි බලන්නේ. ඒවට තමයි කියන්නේ ආශ්‍රව කියලා. පටවි ධාතු එකක් නෑනේ. ආ කනේ තද ගතිය කිව්වනම් ඉතින් එච්චර තමයි. ආ ඉතින් එහාට අලියා තිබ්බා වගේ ආයි ගෙනියන්න හම්බ වෙන්නේ. ධාතුවටම හිත දාන්න එතකොට ශරීරංගේ අමනසිකරණීය ධර්මයක් අත්ත තියන්න යන්න එපා. හොදලා ගොඩ ගන්න බැරි කුණක් ඒ තියෙන්නේ. ඉතින් මේ ධාතුවට දැම්මම දැනගන්න පුළුවන් නේ. අත කියන එක මේ හිතේ තියෙන අදහසක්ය, චේතනාවක්ය, අවිද්‍යාවෙන් උපන්න සංකාරයක් කියලා. මොකද පටවි ධාතුවේ නෑනේ අත්. මේ මේ විදිහට දැනගෙන ඒක එහෙනම් දැන් මේ වෙලාවේ මම මේක නම් මෙනෙහි කරන්නේ නැහැ. අර ගිනි පෙල්ලෙන් ගුටි කව මිනිස්සය කලාමෙදිරි එළියටත් බය කියන වගේ නිමිත්තන් බයං. නිමිත්ත කියන එක බයක්. මේ ආදීනවාන පස්සනා ඥානවලදී පෙන්නන මේ නිමිත්ත කියන එක බයක්. ඒක කර්මයක්. ඒක සංකාරයක්. ඒක මේ ඉපදින්න හේතු වෙන දෙයක්. තවත් අතක් හදාගන්න තියෙන දෙයක්. අතක් කියන තැනකින් දුක් විඳින්න තියෙන දෙයක්. පටවි ධාතුව වෙනස් වුණා කියලා කවුරුත් අඬන්නේ නෑනේ. නමුත් වලෙක් ගිහිලා අත කඩාගෙන කෑවොත් ඉවරයි. හරිනේ? සනීපයිනේ. ඒකින්ද මේ දුක එන තැන බලන්න. දුක එන තැන බලලා දුකින් මිදෙන විදිහට බලන්න මේකේ ඇතුළෙම රස්තියාදු ගහන්න එපා. අර කොල්ලෝ කියන ලස්සන වචනයක් නන්නත්තරයි. ඉතින් තරහ වෙන්න එපා මේ වගේ වචන කියන්නේ දෙම්බලෙන් හරි කමන්නේ මම කියනවා තේරෙනවා. වචනේ මට මොක වුණත් කමන්නේ තියෙන කතන්දරේ තේරෙනවා. ඒක හින්දා අමනසිකරණීය ධර්ම අමනසිකරණීයමයි ඒක මුලින් දැනගන්න ඕන දැනගත්තට පස්සේ වැරද්ද කරන්න එපා. මට මතකයි කාලෝ පොන්සේක මහත්තයා ලස්සන කතාවක් කියනවා ඒ බුද්ධ ධර්මයට ගහන්න තමයි ඉතින් ඒ කියන්නේ මේ මහත්ය පිළිගන්නේ නැහනේ එක්තරා මට්ටමක පිළිගන්නවා. හදවත ගැන කියනකොට කියනවා මේ ළමයින්ට කියා දෙන්නේ හදවත කියන්නේ පොම්පයක්. ලේ තල්ලු කරන පොම්පයක් කියලා. ඉතින් ඔහොම කියා දීදී ඔහොම කියා දීලා තිනවා එක දවසක් ඒ පන්ති කාමරයට යද්දී පඩිපෙලේ වැහලා තිබුණලු කොළයා. ඒ කොලේ දිගහැරලා බලනකොට ඒක පිම් හසනලු. කොල්ලෙක් කෙල්ලෙකුට ලියපු කවියක් තියෙනවලු ඒකේ. ඒ කවිය මෙහෙමයි. කාලෝ කියන ලෙසට හදවත යනු පොම්පයකි. මගේ මුළු පොම්පයෙන් ඔබහට පෙම් කරමි කියලා ලියලා. මේ පොම්ප වලට පෙම් කරන්න ගියාම භවේම තමයි. ඔය ලොකු තණ්හාවකින් තමයි මේ අත කට බඩ කියාගෙන ඉන්නේ. අයි උන්ද එන්නේ හොඳකට නෙමෙයි. අපායට ඇදගෙන යන්නම තමයි එන්නේ. අයි හොඳට බලන්න ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දිත්තේව ධම්මේ සයන් අවිඥා සච්චි කරෝදි කිව්වහම රහතන් වහන්සේ නමක් ස්කන්ධ පරිනිර්වාණ ධාතුවෙන් පිරිණි වෙන්නම ඕනේ ජාති ජරා මරණ වලින් මිදෙන්නේ. බලන්න මේ ජාති ජරා මරණ මතුවෙන්නේ කොහෙන්ද? මේව දැකලා මේව ගිවන් කිරීමේ ප්‍රතිපදාවක් විදිහට තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය ඉදිරිපත් කරන්නේ. ඉතින් අමතර විස්තර ගොඩක් කියුණා. ඉතින් දැන් මට ප්‍රශ්නේ මතක නැහැ. කොහොම හරි කොහොම හරි ප්‍රශ්නෙට උත්තර දෙන්නද කියලා මම හිතනවා ඊළඟ. දරුතර ස්වාමීන් වහන්සේ පෙර දිනයේ මා විසින් ඉදිරිපත් කළ හදවත ආශ්‍රිතව දැනෙන හුස්ම ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි හුස්ම දිහා බලා සිටියෙමි. එවිට ඇතුළට එන හුස්ම ඇතිවීමත් පිටතට යන හුස්ම නැතිවීමත් ලෙසත් සෑම දෙයක්ම ඇති වී නැති වී යන බවත් වැටහුණි. ඉන්පසු මාගේ හිත හරිම සැහැල්ලු බවක් දැනුනි. මෙහි වැරදීමක් ඇද්ද? මේ ගැන අනුකම්පා කර මට උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඒ දෙයට උපදේශක් දෙනකොට මේ උපදේශ තේරෙන්නේ නැත්නම් කරන්න යන්න එපා. තේරෙන විදිහටම කරගෙන යන්න. දැන් ওই හුස්ම රැල්ල ගැටෙනwidetildeමන්නේ බලනවා කියන්නේ. ඒක හුස්ම රැල්ල කියන එක ඔය ප්‍රශ්نين අයින් කරලා බලන්න. හුස්ම රැල්ලේ කියන එක අයින් කරලා බලන්න. හුස්ම ඒකත් ඒකත් අර අර වගේ ප්‍රඥප්තියක හිරවීම කොහොම හරි පුළුවන් නම් මම යෝජනාවක් කරන්න බැරි නම් ඒ කරන විදිහෙදම පතිසතිමත්තාය ඥානමත්තාය තව සතියක් ඥානයක් දියුණු වෙන්න ඕනයි කියලා කියනවා කොහොම හරි ඒ හුස්ම රැල්ල කියන අදහස උතනින් අයින් කරන්න ඒකට ඒක මෙනෙහි නොකර ඒ ඇති නැති වෙනවා කියන ඒක මෙනෙහි නොකර ඉන්න ඊට තමයි දෙන්න තියෙන උපදේශේ ඒක පුළුවන් නම් පමණක් කරන්න නැත්නම් අර විදිහට කරගෙන යන්න ඒත් තව තොරතුරු මදි මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන් දැනෙන හැටි තව මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන් අවධානය පවත්වන්න කියලත් මතක් කරලා දෙන්න කැමතියි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී මට වැටහුණා චිත්තානුපස්සනාවතේ මම සිටින බව. චිත්තානුපස්සනාවෙන් පසු මමය නොවන බව. එවිට ස්වාමීන් වහන්ස සංයෝජන ධර්ම කීයක් තුනී වෙනවාද ප්‍රහීන වෙනවාද එසේනම් ඒ මොනවාද? චිත්තානුපස්සනාවෙන් පස්සේ චිත්තානුපස්සනාව කරනකොට මමෙක් ඉන්න බෑනේ. මමෙක් ඉන්නව නම් කොහොමද ඒක චිත්තේ චිත්තානුපස්සී වෙන්නේ? චිත්තේ චිත්තානුපස්සී වෙන්න නම් මමෙක් ඉන්න බෑනේ. මොකද චිත්තානුපස්සනාවට එනකොට යෝගාවචරය ගොඩක් ලැහැස්ති. ඒ රූප වේදනා සංඥා සංකාර ඒව දකිනකොට ඒවේ වෙනස් වීම දකිනකොට හරියට වීදුරුවක ඇඳපු චිත්‍රයක් දියවි දියවි හිංසරේ නිකන් හිතන්න වීදුරුවක් මතු පිට ඇඳපු චිත්‍රයක් පිටිපස්සෙන් කවුරු හරි රත් කළොත් ඒ චිත්‍රේ උණු වෙවි උණු වෙවි දීවි දීවි යන හැටි. දැන් නම් තාච්චියකට බටර් කෑල්ලක් දාලා ගින්දර වැඩි ගන්න වැඩි කරන්නේ බටර් කෑල්ල රත් වෙවි රත් වෙවි අතුරුදහන් වෙවි යන හැටි. අන්න ඒ වගේ අතුරුදහන් වෙවි ගිහිල්ලා චිත්තානුපස්සනාවට වැටෙනවා. එතකොට ඒක මොකද හිත ප්‍රකට වෙනවනේ. බුදුහාමුදුරුවෝ කියනවා සත්‍යයා මේ හිතම මම ආයනේ කළා කියලා. කැරකිලා කැරකිලා හිත අහුවෙනකොට අපි මොකද කියන්නේ? මේ ඉන්නේ මම කියලා අල්ල ගන්නවා අන්තිමට. හිත අරමුණු වෙනකොට අපි මුකුත් දන්නේ නැහැ. ඒක හොයන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒක සම්පූර්ණ අරූපී ධර්මයක්. එතකොට තමයි මේ මම කියන්නේ එතෙන්දි මම කියන එකක් विद्यमान කරන්න බැරි බව ඔයත්තන්ට තේරෙන්න ඕන. මොකද මම ඉන්නකන් කොහොමද සිතක් සිතක් අනු බලන්නේ. අන්න එතකොට මම නැති තැනක හිල්ල මමෙක් විකාශනය වෙනකොට අන්න එතකොට බලන්න කොහොම අයෝනිසෝ මානසිකාරයක් යෝගාවචරයට තේරෙයිද කියලා. මමෙක් නැති තැනක ඉඳලා උනක බාරනම් දඩස් ගාලා මමෙක් කියනවා. කොහෙන්ද මේ නැති මමෙක් ආපහු ආවේ? මොකක් හරි කැත විදිහකට මෙනෙහි කරලා තියෙනවනේ. ඒක නිසා දැන් භවයේනේ ඒක නිසා දැන් දුක ඉපදිලානේ. ওই විදිහට හික්මීම දුරින් දුරට දුරින් දුරට තියෙනවා. ඒක බලන්න බලන්න තව ඔය නිත්‍ය වශයෙන් ගත්ත ඔය කාම අවිජ්ජා භව කියන මේ ආශ්‍රව ඊවායේ ඇත්ත පේන්න පේන්න පේන්න ගෙවෙන්න පටන් ගන්නවා. මොකද අපි දන්නේ භව ආශ්‍රවී ගමු මේ ධර්මයේ යමකට භව කියලා කියනවනම් අපි භව කියලා කියන්නේ ඒකට නෙමෙයි. අපි යමක් භව වශයෙන් දන්නවනම් ඒක භව ආශ්‍රවීමයි වෙන මොකක්වත් නෙමෙයි. භවයේ පිළිබඳ මායාකාරී එක්තරා හැඳිනීම. මොකද මේක මොකද්ද පවතින්නේ? දැන් අපි හිතනවා මේ ෆෑන් කැරකෙනවා මේ කොන්ක්‍රීට් වලින් හදපු මේ මේ මේ හෝල් එකක් තියෙන්නේ කියලා. ඒත් මේකේ ඉසුම් බුලන්න වෙලාවක් මේ පේන දර්ශනේ එක මොහොතක් රැඳෙන ගතියක් තියෙනවා. එහෙම නෑ මේවා. විනාශ වෙනවා. මේ කැට පිටින්ම මේතන උපාසක මහත්වරු වගේක් ඉන්නවා මෙතන උපාසකම්මල වගේක් ඉන්නවා කියලා පේන්නේ මේ සතර සතිපට්ඨානේ හික්මීම නැති හින්දානේ. ඉතින් ওই විදිහට ආශ්‍රව ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ උපාසකම්ම එක ආනාපාන සතියක් ගැන කියපන්. මොකක්වත් නැහැ. මූල කර්මස්ථානය ගැන කියපන්. මොකක්වත් නැහැ. මට කියහන් සවින්නා සාස්වව ගෙවෙන හැටි. මොනවද මන් දන්නේ මේ අම්මන්ට බැරිුණානේ එකක් කියාගන්න. මේ පොඩි වුණා කමක් නැහැ නේ. ඕගොල්ලන්ගේ දැන් වයස බලන්න කේස් පැහිලා හොම්බ බිමෙනිච්ච වයසනේ. යකෝ මේ කියන එක තීරින් දිපායේ. මිතර මේක දාම් පාදලෙන් නම් කමක් නෑ පොල්ලක් අරගෙන දෙන්න දීම එලවගෙන ඇවිල්ලා ඒකින්ද මූල කර්මස්ථානයක් ගැන විස්තරයක් තියෙනවා නම් කියන්නේ අපි වැඩි කෙරෙන පැත්තට කතා කරමු බිස්නස් එක කරන විදිහකට කතා කරමු කොහොමනම් ගොයියෝ බෑ ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට හුස්ම සංසිඳී ගිය පසු කයේ ඇතිවන කම්පන චංචල වේදනා ආදිය මෙනෙහි කරමි. බොහෝ වේලාවක් පර්යංකේ සිටන විට ඇතිවන තද වේදනාව පිළිබඳව සංඥාවක් ලෙස මනසේදී කකුල හෝ අතක් ලෙස හෝ ශරීරයේ ඇති වූ වේදනාව ලෙස ඇතිවන විට එය කයේ වේදනාව ස්වභාවයෙන්ම පවතින බව ධාතු මනසිකාරයේදී හැඟී යයි. මෙවිට සිතේ ඇතිවන නාම ධර්මයක්ම දැයි මෙය සිතේ ඇතිවන නාම ධර්මයක්ම දැයි පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එහෙම අර දැන් මේ ප්‍රශ්නෙට ගොඩක් පිළිතුරු ලැබෙන්නේ නැති කලින් කතා කරපු ඒවත් එක්ක එහෙම අපි ආනාපාන සතිය සංසිඳුනහම අපි ආපහු අවශ්‍ය ගන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ සංසිඳුන සතිය තියෙනවනේ. දැන් ආනාපාන සතිය නැතත් සතිමත් වෙන්න පුළුවන් එහෙම ඒක මණ්ඩි බහින්න මිදෙන්න දෙන්න ඒක භාවිතා බහුලීගත කරන්න කියලා තමයි ආනාපාන සතිය සංසිඳුනහම දෙන්නේ. ඒකෙන් කෙනෙකුට අවශ්‍ය නම් ලොකු පුහුණුවක් අරගන්න පුළුවන්. ලොකු පුහුණුවක්. එහෙමත් බැරි නම් ආපහු සැක හිතනවා නම් මේ යෝගාවචරයාගේ தත්ති බලලා තමයි මේ ආපහු ආනාපාන සතියක් දෙන්නේ. ඒ කියන්නේ සැකනම් සැකනම් ආපහු ආනාපාන සතියට යන්න අවුල් කරගන්න එපා. මොකද ගොරෝසු එකක් තමයි ගොරෝසු උනත් අවුල් කරගන්නවට වඩා හොඳයිනේ. එතකොට ඒකට යන්න එහෙම සැක සංකා තියෙනවා නම් නැත්නම් අර සති උපේක්ෂා දෙකේ ඉන්න සති උපේක්ෂා දෙකේ ඉන්නකොට ඔය එක එක හොල්මන් අවතාර පේන්න පටන් ගන්නවා. කයේ තියෙන ඒවත් නිකන් පෙනිලා ඉතින් කොහොමද බැලුවත් නැතත් ඔවා දැනෙනවානේ ඒක ඒ අර කිව්වා වගේ ධාතු ලක්ෂණ ධාතු ලක්ෂණ විදිහට හඳුනා ගන්න උත්සාහ කරන්නේ ශරීරාංග වලට දාන්න නැතුව ඒ ටිකත් පැහැදිලි ඇති මට තින්දි මතක් කරන්න ඕන කාරණාවක් තමයි එතෙන්දී ඔය උපේක්ෂාවට හිර වෙන්න යන්න එපා. දැන් ඔහොම නිකම් බකන් නෙලාගෙන හිටියා කියලා ඉතින් මොකද්ද? ඒත් ඒ උපේක්ෂාව තුල ධම්මදින්න ඒ මෙහෙණින් වහන්සේ මහරහත් මෙහෙණින් වහන්සේ දේශනා කරනවා මේ උපේක්ෂාව තුල මෝහය සැඟවිලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මම දැන් මේ උපේක්ෂාවෙන් ඉන්නේ කියලා උපේක්ෂාවට සංඤී වෙන්න. එතකොට ඒක කාලයක් හොරු කළොත් උපේක්ෂාවේ හිටියත් පසුබිමෙන් දන්නවා මම දැන් ඉන්නේ උපේක්ෂාවේ කියලා. ඒ හිතේ කෙලෙස් නැහැ. ඒ හිත නිවිලා තියෙන. තදංග නිබ්බුති. ඒ විදිහට එහෙන් බලාගෙන යන්න රූපේ සංඥාවක්ද කියලා ප්‍රශ්නයක් තිබුණා. මම පොඩි gedara වැඩක් දෙන්න නිකන් ඉන්නලාට කරලා බලන්න. ඔය දැනෙන රූපේ පුළුවන් නම් වේදනාව වෙන් කරලා බලන්න. වේදනාවයි රූපේ පුළුවන් නම් වෙන් කරන්න. ඔය දැනෙන්නේ රූපෙද වේදනාවද කියලා පොඩ්ඩක් වෙන් කරලා බලන්න. මට නොකියුවට කමන්නේ. ඒක ඒක වෙන් කරලා බලන්න. එතකොට තේරෙයි රූපේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේ අමතර කතාවද දන්නේ මොකද මගේ පළවෙනි භාවනාවට සදාන්නේ කටත් උදනේ ආට ඉන්නේ නේවා කියලා. මේකෙන් තමයි ඉතින් මොකක් හරි අත්දැකීමක් ගන්න එක්ක මේක වැඩසටහන කරලා ඉවරයි එක්ක නිස්සන්නවනේ යන්න වෙයි මොකක් හරි දෙකෙන් එකක් වෙයි <laughs> ගෞරවනීය සාමීන් වහන්ස ආත්ම අනාත්ම දර්ශනය තුල සතිය අසතිය දෝලණය වන ආකාරය පැහැදිලි කර දෙන්නේ නම් ඔබ වහන්සේට අනේක වාරයක් පින් දෙමි. පින් ඕනේ, පින් ඕනේ නැහැ, ප්‍රශ්නේ ඕනේ නැහැ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ප්‍රශ්න අවසන් වෙන වාචික ප්‍රශ්න තියෙනවද? අහන්නේ නැහැ දැන් මරණා කියලා. එන හරි මේ අවසරයි සම්හන්ස ආනාපාන සතිය ගෙවිගෙන යන අවස්ථාවේ හිත නිකන් උපේක්ෂා ගතිය ඉන්නවා කියන්නේ ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න තව ටිකක් අවශ්‍යයි සමහරවිට. ඒ කියන්නේ හොඳට බලන්න ආනාපාන සතියත් එක්ක අපි සතිමත් උනානේ. උඩට ගන්න හුස්ම රැල්ල උඩට ගන්න හුස්ම රැල්ලක් කියලා අපි දැනගත්තා. පහළට හෙළන හුස්ම රැල්ල පහළට හෙළන හුස්ම රැල්ලක් කියලා දැනගත්තා. එතන නෑනේ නිකන් හින්දි චිත්‍රපටියක් බලනවා වගේ සතුටක් නෑනේ එතන. ලොකු නිකන් ජොලියක් නෑනේ. නිකන් අර ඇල්ලතර බොනවා වගේ ගතියන්නේ තියෙන්නේ. ඉතින් ඕක මම කියන්නේ ප්‍රීතිසුඛ පහළ වෙන්නේ කියලා මම මේ ප්‍රශ්නෙට අදාළව කතා කරන්නේ. ඔහොම කරගෙන යනකොට සමහර විට කෙනෙකුට ආනාපාන සතියේ තියෙන ඒ තද ගති, බුරුල් ගති, ගොරෝසු ගති, ආදී දේවල් වැටහෙන්න පුළුවන් විස්තර බැලීමේ අදහසින් බැලුවාම. එහෙම බැලුවත් මේ රූප කියන ඒවා එක තැනක නවතින ඒවා නෙමෙයි අල්ලලා නවත්තන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා වෙනස් වෙලා යනවා වෙනස් වෙලා ගිහිල්ලා ඇත්තටම වෙන්නේ ඒක රස වෙච්ච තැනකට වැටෙන එක එතකොට ආනාපාන සතිය හොයන්නත් බෑ උඩට ගන්න එකද හොයන්නත් බෑ පල්ලයට ගන්න එකද කියලා හොයන්නත් බෑනේ දැන් මෙටි කට මෙටි කැටයක් අරගෙන ඒක කුඩු කරලා අහසට විසිකලොත් මෙටි කැටේ හොයාගන්න හම් වෙන්නේ නැහැ නේකේ. ඒත් මෙටි නැද්ද? තියෙනවනේ. දැන් ඔය ඒක රහතන් වහන්සේ නම කියනවා ඒ සූත්‍රේ මට මතක නැහැ. එක්කෙනෙක්ගේ දෘෂ්ටියක් අරින්න කියන්නේ කැලේ දැන් කැලේ රැහැයියෝ කෑ ගහනවනේ. රැහැයියෝ කෑ ගහනවා නමුත් ඒ චතුරංග සේනාවත් එක්ක රජෙක් ආවොත් කෙලීට මොකද අහනවා අර රැහැයියෝ කෑ ගිහිල්ලා එහිද කියලා අහනවා මොකද ඇත්තු ඇත් අස්රිය පාබල මේ චතුරංග සේනාව ඇහිල්ලා ශබ්ද කරනකොට රැහැයි ශබ්දයක් එන්නේ නෑනේ ඊට පස්සේ කියනවා නෑ රැහැයි ශබ්ද එන්නේ නෑ කියලා ඊට පස්සේ රහතන් වහන්සේ අහනවා ඒ රෙහි ශබ්දේ ඇහෙන්නේ නැති වුණාට රෙහිය මෙරිලාද? නේද? රෙහිය මලිනේ. වෙලා තියෙන රෙහියගේ ශබ්දේ ඇහෙන්නේ ඉතින් අපි කියමුකෝ දැන් එහෙම ගිහිල්ලා අපි ආනාපාන සතිය නොදැනී ගියා. නොදැනී ගියාට පස්සේ අර ආනාපාන සතිය ගැන දැනුවත් වෙච්ච දැනුවත් වීම ඉතුරුනේ. ආනාපාන සතිය නැති වුණා කියලා සතිය නැති උනේ නෑනේ. ඒ සතිය උපේක්ෂාවත් එක්ක ඉතුරුයිනේ. ඒක ඊට පස්සේ දැන් තමුන්ට තේරුම් ගන්න පුළුවන් ආනාපාන සතිය නැතත් දැන් මට සතිය වඩන්න පුළුවන් සතිය තියෙනවා. ඒ සතිය උපේක්ෂාවත් එක්ක බොහොම සංසුන්. උපේක්ෂාවක් තියෙනවා සතියක් තියෙනවා මේ දෙක අපිට පුළුවන් භාවිත බහුලීගත කරන්න සැක නොකර සැකනම් ආනාපාන සතිය ආයි මතු වුණොත් ආනාපාන සතියට දාන්න දැන් ඔතන ඔය ගැටලු මතුවෙන හින්දා තමයි ගුරු මෙනම් ආයි මොකවත් නැහැ ඔක්කොම අවුස් වෙනවා පිම්බීම හැකිලිම තේරෙන්නේ නැත්නම් බඩට හරි අත දීලා බලන්න කියනවා නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හැපෙන තැන් හරි බලන්න කියනවා ඒ කියන්නේ යෝගාවචරයට ස්ථීර නැහැනේ සැකයිනේ මේ මොකද්ද දන්නේ මෙතන මේ නිකන් බකන් නිලන් හිටියා කියලා මොකද්ද ඇති වැඩේ කියලා. ඒ නුවණින් බැලුවොත් සතියට මුකුත් වෙලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා සැරියුත් හාමුදුරුව අපවත් වෙනවා කිව්වහම මට ධර්මයේ මතකත් නැහැ, දිසා තේරෙන්නෙත් නැහැ. මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද සාරිපුත්ත නුඹේ සතිය අරගෙන ගියා. නුඹේ සිහිය අරගෙන ගියාද නුඹේ ප්‍රඥාව අරගෙන ගියාද නෑනේ මේ ආනාපාන සතිය නැති වෙන්නේ අපේ සතිය නැති කරගෙන නෙමෙයි අපේ නුවණ ඒ එකඟකම ඒ සමාධිය නැති කරගෙන නෙමෙයි යා නැති වෙන්නේ අපිට ඉතින්ති තේරුම් ගන්න පුළුවන් ආනාපාන සතිය නැත අපි අපිට සතිය ඒ සති ධාරාව දිගටම පවත්වන්න පුළුවන් කියලා. තව කෙනෙකුට ඕනනම් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. සතිය සති උපේක්ෂා දෙක නම් මම ආනාපාන සතිය ගත්තේ දැන් මම ආනාපාන සතියෙන් ඒක ඉගෙන ගත්තනේ. මොකද සතියයි උපේක්ෂාවයි කියන දෙක ආනාපාන සතිය නෑනේ. ඒක තියෙන්නේ හිතේනේ. අන්න එහෙම පුළුවන් තරම් සැක අරගෙන මට දැන් සතිය තියෙනවා උපේක්ෂාව තියෙනවා ඒ දෙක ඒ ඔය සතිපට්ඨාන සූත්‍රය ඇතුලෙන් කියනවනම් මේක निराமிසයි කාමයෙන් ආපු සැපයක් නෙමෙයි මේක निराமிස වේදනාවක් සාමිස වේදනාවක් නෙමෙයි ඒ සුඛ දුක්ඛ අදුක්කම සුඛ කියන තුන සතිපට්ඨානෙ බෙදද්දී ওই අදුක්කම සුඛයත් සාමිස निराமிස කියලා දෙකට බෙදෙනවා. දැන් මම මේ මයික් එක දිහා බැලුවා කියලා මෙලෝ රහක් නැහෙනේ. නිකම්ම නික මේක ඔහේ තියෙන නිකන් උපේක්ෂාවක්. මේ උපේක්ෂාව සාමිසයි. මේ ආමිසයකින් උපන්නේ. මයික්‍රොෆෝන් එක කියන තැනකින් හෝ ওই විදිහට ගමු අපි. ඒත් අතන එහෙම නෙමෙයිනේ. මේක මේ කාමයෙන් උපන් උපේක්ෂාවක් නෙමෙයි. මේක ශික්ෂණයකින් උපන්න කුසල උපේක්ෂාවක් ඒ සතිය කුසල්. එහෙනම් අපිට ඒ ඔන්න ඒ උපේක්ෂාව දැනගන්න පුළුවන්. ඒකයි මම අර කලින් කිව්වේ උපේක්ෂාවට සංජීව වෙන්න බලන්න. ඒවා සතිපට්ඨානයට අදාළයි. එහෙම අපිට ඒ ආනාපාන සතිය සංසිඳුනාම සතිය සතිය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. මම දන්නේ තේරුණාද තව පැහැදිලි තේරුණා සමන්ස දැන් එහෙම උපේක්ෂාවෙන් ඉන්නකොට ආපහු ආනාපාන සති භාවනාව මතක් වුණාම ආපහු ඒක යටපත් වෙලා තිබිලා වගේ ආපහු වෙනවා ආපහු ඒක ගෙවිගෙන යනවා මම නැවත සිහියට ආවනම් ආපහුත් මතුවෙන ගතියක් එහෙම තියෙන්නේ සමන්ස ඔව් කෙනෙකුට ඒකයි මම කිව්වේ සැකනම් ඔතන පාරවල් දෙකක් තමුන්ට අරක සැකනම් ආපහු ආනාපාන සතියත් එක්ක හික්මෙන්න. සැකනම් මේ කියන කතාව තමුන්ට විශ්වාස නම් මේක අර වගේ අරිට වඩා ප්‍රායෝගිකයි කියලා තේරෙනවා නම් මේකේ ඉන්න. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ තමුන්ගේ ඒ සැක සංකාදිය උපදින්නේ නැති පැත්ත. ඒ කියන්නේ අපිට සැකයක් නැතුව යන්න පුළුවන් මේ ආනාපාන සතිය එක්කන ප්‍රශ්නයක් නැහැ. ආපහු මේ ආනාපාන සතිය මතුනහම ආනාපාන සතියත් එක්ක වෙනදට වඩා තව චුට්ටක් ගෙමරින් බලනවා. වෙනදට වඩා තව චුට්ටක් ගෙමරින් බලනවා. මේ විදිහට ඒකත් එක්ක වැඩ කර කර යනවා. අර විදිහට සති උපේක්ෂා දෙකට ආවට පස්සේ ඒව කරන්නේ කොහොමත් අර කියන්නේ 아무තු චරිත ඉන්නවනේ නිකන් අර නායට අහන්නේ නැති චරිත ඉතින් ඒගොල්ලෝ බලනවා ඉතින් කොහොමත් එකයිනේ. හැමෝම කරන්නේ සල්ලි හොයන එක නම් ඉතින් මිනි මරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් පොදු හරේ සල්ලි හොයන එකනේ. එහෙමයි කියලා ඉතින් එයා මොකද කරන්නේ? මිනි මරන්න යනව නෙවෙයි භාවනාවේදී. එයා කරන්නේ සතිය අර සතිය උපේක්ෂාව දෙක තියෙනවා ආනාපාන සතිය නැත. ඒක හිම්මම අරගෙන යනවා. ඒක උපාසකම්ම බැලන්ස් කරලා බලන්න ඕන මට ගැළපෙන්නේ කොයිකද? මට ගැළපෙන්නේ මට සැක නැතුව යන්න පුළුවන් ආනාපාන සතියත් එක්කද? එහෙමත් නැත්නම් අර පසුව දැන් මේ හඳුනලා දෙන එකත් එක්කද කියලා අර මතක් කරලා දෙන වගේ කියුවා කීපයකට මම නිකන් කාරණාවක් කියන්න කොහොමත් මතක් කරලා තමයි දෙන්නේ මතක් කරලා දුන්නේ නැත්නම් ඒව නිවන් දැකලා දෙන්නේ දැන් මම කිව්වොත් මේකපාරටම දිව කියලා දැන්නේ මතක් වුණේ දිව මීට කලින් නිවන් දැකලා. වම් අත කියලා කිව්වොත් දැන් තමයි මතක් වෙන්නේ. කකුල කියලා කිව්වොත් දැන් මතක් වෙන්නේ. මීට කලින් කොහෙද තිබ්බේ? ආ දැන් පේනවනේ මතක් කරලා තමයි මේ කුණුගඩ අවස්ථා තිබි ඉල්ලන් කන පරිප්පුවක් තමයි තියෙන්නේ කොච්චර කළා. ඊට පස්සේ කියනවා අය කුණු පංචස්කන්ධය හරි ශෞතේ. තේරෙන්නේ නැහැ හොඳයි එහෙනම් මේ ප්‍රශ්න දෙන්නේ. මේ වෙන ප්‍රශ්න දැන්නම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමු. අපි හවස පාට ධර්ම දේශනාවෙන් හම් වෙනව. එතකන් සියලු දෙනාටම දරුවන් සරණයි.